මම ඔය සතිය ඉගෙන ගත්තට පස්සේ අවුරුදු 8ක් හිටියා ගිහිව සමාදන් වෙන්නේ නැතුව සිල් රැකගෙන. මම සිල් ලකින්න බව කාටවත් අඟවන්නේ නැහැ. ඒක මට ලැබිච්ච රහස් පණිවිඩයක්. උත්තරම සිල් රකපන්. ඊට ඉස්සෙල්ලා තිබුණා සිල්පද කඩන යුගයක්. ඊට පස්සේ සිල්පද රකින්න පටන් ගත්තා සමාදන් වෙන්නේ නැතුව. හැබැයි සාමාන්‍ය සුදු ඇඳුමක් අඳිනවා බාපණේ දාන්නේ නැහැ. නිකන් සාමාන්‍ය හිපියෙක් වගේ ඇඳගෙන හිටියා. ඊට පස්සේ ලොකු සංසි හම්බෙන්න ආවට පස්සේ මේ මෛත්‍රී කාපු අනික් මහත්තයා කිව්වා මේ මේ මහත්තයා නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ අවුරුදු 7-8කටත් ඉස්සලා කී කිය හිටියා මහාන වෙන්න කියලා මමයි එපයි කිව්වේ. ඒ වුණාට මෙයා සුදු ඇඳගෙන මේ බණ භාවනා කරගෙන ඉන්නවා ශිල්පද රැකගෙන මේ පැවිදි උනේ නැහැ කියලා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කළා කාට වුණත් ඉතින් පැවිදි වෙන එක වළක්වන එක වැරදිනේ මහත්තයෝ සිල්පදයක් රකින්නවා නම් සමාදන් වෙලා සිල්පද රකින්න එපායි. ඒකනේ මහානකම කියන්නේ. මට තියෙන අත්දැකීමක් අවුරුදු 7-8ක් සමාදන් වෙන්නේ නැතුව සිල්පද රැකලා. ඊට පස්සේ තමයි තීන්දුව කරලා මම පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ මම දන්නවා කිසිම රජ කෙනෙකුට මට අත තියන්න බෑ කියලා. මොකද අපි රාජනීතියෙන් එහාට ගිහිල්ලා ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ අපිට බුදුහාමුදුරු දීපු නීති පද්ධතියට. ඉතින් එතකොට අපිට කාය කර්ම, වචී කර්ම වල කාය දුස්චර්ය, වචී දුස්චර්ය වෙන්නේ නැහැ. දැන් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපිට තියෙන්නේ මනෝ දුෂ්චරිත. එහෙම නැත්නම් නීවරණ ධර්ම පහ විතරයි. අපිට කාම මිත්‍යාචාරය නෑ කාම ඡන්දේ තියෙනවා. එහෙම නැත්නම් සත්ත්ව ඝාතනයේ නෑ හැබැයි පටිගෙහි තියෙනවා. එහෙම නැත්නම් ඒ දෙක නැති වෙනකොට අපි භාවනා කරනකොට අපි ළඟ තියෙන තද කාමච්ඡන්දේ නැති වෙනකොට අපි ළඟ තියෙන ව්‍යාපාදේ නැති වුණොත් අපිට හරියට නිදිමත එනවා. ඒ තමයි තුන්වෙනි නීවරණේ. අද මං හිතන්නේ තුන් හතර නමක් ලියලා තිබුණා. පරියන්කේ ඉන්නකොට මට නිින්ද ගියා. ඒ කාටවත් දන්නේ මේ නිින්ද යන්නේ අර කියන ප්‍රධාන අකුසල් දෙක නැති වෙච්ච වෙලාවේ. කාමච්ඡන්දේ තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් හිතේ නිින්දක් එන්නේ නැහැ. රැයටවත් නිින්ද යන්නේ නැහැ. ද්වේෂයක් තියෙනවා නම් තරහක් තියෙනවා නම් නිින්ද යනවා. ඉතින් භාවනා කරනකොට යම් ප්‍රමාණයකට මේ කාමච්ඡන්දේ අඩු වෙලා තරහ එහෙම නැත්නම් ව්‍යාපාදේ අඩු වෙච්ච ගමන් තුන්වෙනි නීවරණය තමයි තීන මිද්දේ කියලා කියන්නේ. ඉතින් භාවනාවේදී එන තීන මිද්දයයි නිකන් කම්මැලිකමට එන අකුසල් නින්දයි දෙක වෙන් කරලා අඳුරනවා කියන එක ලේසි නෑ. අපි ලේසියටත් පහසුරත් කියන භාවනා කරන දැන් නිින්දක් ආවා. ඒක පාට කුරුළු සද්දයක් ආවා. ඒක පාට බල්ලෙක්ගේ සද්දයක් ආවා. ඒකට මම ඇබදුනා. නමුත් ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ නිින්ද නෙවෙයි හිත ඉඳලා තියෙන්නේ. අර විශාල ප්‍රධාන කාමයේ සහ නැත්නම් කාම ඡන්දේ සහ ව්‍යාපාදේ නැති නිසා හිතේ තියෙන උනන්දු අඩු වෙලා. එතකොට හිතට අපි කියන්නේ ලීන වෙනවා. හිත නිලීන වෙනවා. නැත්නම් හිත හැංගී ගන්නවායි කියලා. ඒක නිින්ද කිව්වොත් මායාවේ පැත්තට අපි යනවා. මේක දිහා බලාන හිටියොත් අපිට පුළුවන් නම් නිදි අතක් නෙවෙයි මේ එන්නේ. හිත ඇතුළට නැමීමක්. නිකන් ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ. හිත ඇතුළට නැමීමක් වෙලා තියෙන කියන එක දැකගන්න තමයි මම ඔය පුළුවන් තරම් කමටහන් සුද්ධ කරනට මතක් කරේ. නිදිමත එන්න පුළුවන් භාවනාදීක නිින්දක් කියලාම කියන්න එපා. නිින්දක් වගේ. නිකන් සීතල වීමක් එනවා. ආන්න මේක අවබෝධ කරවන කාට හරි ඊගාවට අපේ හිතට එන්නේ අතීතයේ සහ අනාගතයේ පිළිබඳ හිතවිලි. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපදිතං. අපි ඒකට කුද්දච්චේ කුක්කුච්චේ කියලා කියනවා. එහෙම නැත්නම් අනාගතයේදී මම පිරිමි විභාගේ හරියට පාස් වෙයිද? එහෙම නැත්නම් මට මේ ඔක්කොම විෂයන් එකවර පාස් වෙලා පඬිත සම්මානය ලැබෙයිද? ඉතින් ඊ උනන්දුවක් එනවා. ඒත් අනාගතයේ දුවපේක. ඒකට කියනවා අතීත අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. ඒකට කියන උද්ධච්චය කියලා. ඉතින් උද්ධච්ච කුක්කුච්ච කියන්නේ අපිට කාමච්ඡන්දයක් නැතුව, ව්‍යාපාදයක් නැතුව, නිදිමතක් නැතුව හොඳට භවනා ආරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් අපිට එනවා ඔහි ඉබේට හිත දුවන අතීතයට. ඉබේට හිත දුවන අනාගතයට. අතීතයට දිව්වොත් පශ්චාත්තාපේන. අනාගතයට දිව්වොත් හිත තිගැස්මක් එනවා. ඉතින් පුංචි හාමුදුරන්ට පුංචි වයස්වල ඉන්න අයට තියෙන අතීත අනාගතේ තමයි හිත දුවන්නේ. වයසට ගිය කට්ටියට තියෙන්නේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාවපයත් එක්ක අතීතයට හිත දුවනවා. ඉතින් මේකත් ඉක්මව ගත්තයි කියලා හිතන්නේ ලේසියට නෙමෙයි මං ඉතින් අර බණ කියන වෙලාව නිසා කියන්නේ. ඊට පස්සේ අපිට හිත වික්ෂිප්ත වෙන ගතියක් එනවා. උද්දච්ච කුච්ච විචිකිච්ඡාව කියලා මේකද දන්නේ හරිම ක්‍රමේ මේ බණ කියන හාමුදුරුවත් එතෙන්ද ගිහිලා තියෙනවද දන්නේ අපි ඉඳලා භාවනා කරනවා තමයි. නමුත් මේක නිවන් ලබන්න පුළුවන් වේද? එහෙම නැත්නම් ඇත්තටම මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්න ඕනේ. ඇත්තටම දඹදිවේ යන්න ඕනේ. ඇත්තටම දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ඇත්තටම ත්‍රි හේතුක පරිසන්දි ලබන්න ඕනද කියලා අර හිත ඇතුලේ මොකද්දෝ කැකෑරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය පහ තියෙන තාක්කල් අපි කියනවා මේ හිත කියන තැන නැත්නම් මනෝ කර්මවල පෙඟිලා තෙමිලා දැන් දිරමින් පවතින්නේ. කොයි වෙලාවක හරි අපි භාවනා කරන වෙලාවේ අරමුණේ හිත තියෙනවා. නිදිමතාවට ඒක යට කරගෙන නිදිමතේ හොඳ අවදියකින් ගත කරනවා. අතීතයට යනකොට දැනගන්නවා හිත අතීතය කියලා අනාගතයට යනකොට දැනගන්නවා හිත අනාගතය කියලා ඊට පස්සේ සැකයක් එනවනම් දැනගන්නවා නම් අපිට වගබහරයක් එයි අපිට ප්‍රසිද්ධිය කියන්න පුළුවන් වෙයි මට නම් හුස්ම රැලි 10ක් කිසි බයක් නැතුව මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඒක මේ මේ නూరు දෙයක් මම පටවන්න හදනව නෙවෙයි. අද පුංචි හාමුදුරුවෝ ලියලා තිබ්බා මට හුස්ම රැලි 20 30 40 බලන්න ඉන්න පුළුවන් ගතියක් එනවයි කියලා. ඒක ඉස්සරහට අහම්බයක් නෙවෙයි කියලා කරන්න පුළුවන් තැනට එනවා. එතකොට මොකද වෙන්නේ? ওই පහම නැහැ. හොඳට අහගන්න. කොයි වෙලාවක හරි හුස්ම රැලි 10 15 20ක් එක දිගටම හුස්මේ හිතේ සතියෙන් පවත්වන්න පුළුවන් නම් ওই නීවරණ නැහැ කියන ධානයකට සමවැදිලා නැතත් නීවරණ නැත්තත්ට හිත යනවා. සක්මන් කරනකොටත් සිද්ධාර්ථ පුංචි කුමාරයාට තව සක්ම පියවරක් යන්න පුළුවන් වුණා. මට පුළුවන් වෙයි 30ක් 40ක් 50ක්. එහෙම නැත්නම් විනාඩි 30ක් 40ක් 50ක්. හිත එමේ දුවන්නේ නැතුව කඹයක් උඩ ඇවිදින්න වගේ රේල් තනි රේල් පිල්ල ඇවිදින්න වගේ පියරෙන් පියර බලබල යන්න පුළුවන්කමක් එනවනම් ඔන්න අපිට කියන්න පුළුවන් ඒක දිගට සක්මන පියරෙන් පියරට සතිය පවතින වෙලාවේ නිවර්ණ එකක්වත් නැහැ. ඉතින් ඒක මහ විශාල පිම්මක්. අර සීලයෙන් ගිහිල්ලා සීල ශික්ෂා සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කියන්නේ ඒක තමයි. කියන්නේ తాවකාලිකව හිතේ ඊගාට පැන නගින්න පුළුවන් ඒ නීවරණ ටික යටපත් වෙනවා.